සිට පරලෝ සැපත් වෛද්‍ය VPS අබේසිංහ පියාණන්ට සහ පත්මිනී හේමලතා අබේසිංහ මෑණියන්ට කෘතඥතා පූර්වක අනුමෝදන් කිරීම ඒ වගේම පරලෝ සපත් වන්නට යෙදුණු පරම්පරාවේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට සහ ගුරුවරුන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේට කරගෙන යන සමාජ ශාසනික මෙහෙවර මනවෙන් සිද්ධ කරගන්නට අවශ්‍ය සියලු ප්‍රත්‍ය පහසුකම් නොමදව නිසි කලට සැලසේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කොටගෙනයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ කම්මනීය වග්ගයේහි දැක්වෙන සූත්‍ර දේශනාවක් සිතෙහි පවතින කම්මනීය ගුණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව පාදක කොටගෙන නිවන් අවබෝධය සඳහා මේ සසර ගමන අපි කලමනාකරණය කරගන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙමි. නිවන් අවබෝධ කිරීම සෑම බෞද්ධයෙක්ම අපේක්ෂා කරන තමන්ගේ ජීවිතයේ ප්‍රධාන පරමාර්ථයක් වෙනවා. නමුත් ඒ මූලික පරමාර්ථය සඵල කර ගැනීම සඳහා අපි කෙසේ ක්‍රියා කළ යුතුද ඒ සඳහා අපි සසර ගමන කොහොමද සැලසුම් කරගන්න ඕන කළමනාකරණය කරගන්න ඕන කියන බව හුඟක් දෙනෙක් ඒ පිළිබඳව අවධානය යොමු නොකරන බවයි බොහෝ කොට සමාජයේ කතා බහ කරනකොට අපට පෙනෙන්නේ. ඒ කියන්නේ හැමදෙනාම ඉක්මනින් නිවන් අවබෝධ කරන්න ඕන කියන අදහසක ඉන්නෝ පොදුවේ. නමුත් ඉක්මනින් නිවන් අවබෝධ කිරීම සඳහා අපි කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ? ඒ සඳහා සිත පුරුදු පුහුණු කරන්න ඕන කොහොමද? ඒ වගේම මේ නිවන ප්‍රත්‍යක්ෂ කරන තෙක් අපි මේ ජීවිතයේ හෝ එහෙම නැත්නම් තවත් ආත්ම කීපයක හෝ අපට උපදින්නට සිද්ධ වුණොත් ඒ ආත්ම භාවයන් අපි කොහොමද කළමනාකරණය කරගන්නේ? ඒ විමුක්තිය එහෙම නැත්නම් නිවන ඉලක්ක කොටගෙන. මේ පිළිබඳව අපට හොඳ පැහැදිලි සැලැස්මක් හදාගත්තොත් තමයි අපට පුළුවන් වෙන්නේ අපේ බලාපොරොත්තුව සඵල කරගන්න. ඒ කියන්නේ පිනතුනි ජීවිතයේ යම්කිසි අරමුණක්, ඉලක්කයක්, ප්‍රාර්ථනාවක්, නිෂ්ඨාවක් අපි තියාගන්නවා නම් ඒ ප්‍රාර්ථනාව සඵල වෙන විදිහේ පැහැදිලි වැඩපිළිවෙලකුත් අපි සකස් කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ හැම විටම ප්‍රතිපදාව හැටියට දේශනා කරන්නේ එය. එතකොට නිවන් අවබෝධ කිරීම සඳහා පැහැදිලි ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ප්‍රතිපදාව පුරුදු පුහුණු කරන්නට අපි දැන් මේ වෙනකොට මනුෂ්‍ය ලෝකේ ඉපදිලා බුද්ධෝත්පාද කාලයක ඉපදිලා නිරෝගී සම්පන්න කයක් ඇතිව ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුර ඇතුව සද්ධර්ම ශ්‍රවණය කිරීමට අවස්ථාව ඇතුව මේ කරුණු අංග සම්පූර්ණව අපි දැනට ජීවත් වෙන නිසා අපිට මේ අවස්ථාවේ නිවන ඉලක්ක කොටගෙන ಗುಣධම් වඩන්නට පුළුවන්කම තියෙනවා. නමුත් මේ ජීවිතය තුළ අපි අපේක්ෂා කරනේ ප්‍රාර්ථනාව සම්පූර්ණ කරගන්නට අපිට නොහැකි වුණොත් ඒ කියන්නේ අරහත්ත්වයටපත් වුණොත් තමයි අපේ ප්‍රාර්ථනා සඵල වෙන්නේ. එතකොට අරහත්ත්වයට පැමිණෙන්නට නොහැකි වුණත් යම්කිසි කෙනෙකුට අවම වශයෙන් සෝවාන් ඵලයටවත්පත් වුණොත් එතනත්තා නිර්වාණගාමිනී මාර්ගයට අවතීර්ණ වෙනවා නැවත නොපිරිහින ආකාරයට. එතකොට එතනත්තාට සසර ගමන පිළිබඳව බියක් ඇති කරගන්නට දෙයක් නැහැ. නිශ්චිත වශයෙන්ම සෝතාපන්න කියන්නේ නිර්වාණගාමිනී ශ්‍රෝතසට එතනත්තා අවතීර්ණ වුණා වෙනවා. ආපහු වෙන්නේ නැහැ. ඒ සැඩපහර කෙලින්ම නිවනින් තමයි අවසාන වෙන්නේ. ඒ නිසා උපරිම වශයෙන් භව 7ක් හෝ එහෙම නැත්නම් ඉන් මෙපිට භව 6ක් 5ක් 4ක් 3ක් 2ක් 1ක් වශයෙන් ඊට අවම වශයෙන් හෝ මේ භව ගමන නිමා කරන්නට එතනත්තාට නිශ්චිත වශයෙන් හැකියාවක් තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට දැන් අපිට මේ ජීවිතය තුළ අපි අපේක්ෂා කරන ආකාරයට සෝවාන් ඵලයටවත්පත් වෙන්නට අවකාශයක් නොලැබුණොත් එතනින් එහාට අපේ ඉලක්කයට යන්න මොකක්ද වැඩපිළිවෙල? ඒ පිළිබඳව හුඟක් දෙනෙක් එතරම් පැහැදිලිව හිතලා කල්පනා කරලා තියෙන බවක් පෙනෙන්නේ නැහැ. ඇතම් කෙනෙක් ඒ පිළිබඳව සැලසුම් කරගෙන ඉන්නට පුළුවන්. නමුත් සමාජයේ බොහෝ දෙනාට ඒ පිළිබඳව පැහැදිලි අදහසක් තියෙන බවක් පෙන්න. ඉතින් එහෙම පැහැදිලි සැලසුමක් අපට නොතිබුණොත් ඊළඟ භවයේ අපි කොතනක උපදීද කියලා අපට නිශ්චය කරගන්නට බැහැ. ඊළඟ භවයේ උපදින්නේ කොතනද කියලා නිශ්චයක් නැතිනම් ඊළඟ භවයේ අපි අපේ ඉලක්කය සඳහා ಗುಣධම් වඩන්නේ කොහොමද පාරමිතා පුරන්නේ කොහොමද ඒ සඳහා සුදුසුකම් ඇති කරගන්නේ කොහොමද කියන කාරණේ නිශ්චිත නැති වෙනවා එහෙම වුණොත් මේ භවයේ හැකිතාක් ಗುಣධම් වඩලා ඊට පස්සේ ඊළඟ භවයේ අවිනිශ්චිත වුණොත් එතනින් අපි ආපහු කඩා වැටෙන්නට පුළුවන් පිරෙහෙන්නට පුළුවන් නැවත ආපහු අවස්ථාව සැලසিলা කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා අපට අවකාශ ලැබුණොත් නැවත අපේ ප්‍රාර්ථනා සිහිපත් වුණොත් නැවතත් ಗುಣධම් වඩන්න උත්සාහ කරන්න පුළුවන්. එතකොට අර හොද හොද මඩේ දාන්න වගේ අපට බොහොම දුෂ්කර ගමනක් යන්නට වෙන්නේ. ඒ වගේම බොහොම දීර්ඝ ගමනක්. උදාහරණයක් හැටියට කිව්වොත් හරියට නිවැරදි දිශාවට හසුරවන්නට සුක්කානමක් නැති ඒ වගේම වායුව පාලනය කරන්නට රුවලක් නැති නැවක් වගේ අස්ථාවර ස්වභාවයකට පත් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ හරියට පාලනය කරන්නට පුළුවන් රුවලක් නැතිනම් දකුණු දිශාවෙන් සුළං හමනකොට උතුරු දිශාවට ගසාගෙන යනවා. උතුරු දිශාවෙන් හුළං හමනකොට දකුණු දිශාවට ගසාගෙන යනවා. ඒ පැත්තට මේ පැත්තට ගසාගෙන යන්නට පුළුවන් නිශ්චයක් නැහැ. ඒ වගේම අවශ්‍ය දිශාවට හසුරවන්නට සුක්කානමක් නැත්නම් Tamanට ඕන පැත්තට මෙහෙවන්නට පුළුවන්කමක් නැහැ. එහෙම වුණොත් සියලු කල්හිම ඒ නැව මොහොතේ ඒ දෙසට මේ දෙසට ගමන් කළාට සක්‍රිය වුණාට ගමනාන්තයකට යන්නට සුදුසුකම් ලබන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි බොහෝ දෙනෙකුගේ සසර ගමන බුද්ධෝත්පාද කාලයක උපදිනකොට මනුෂ්‍යාත්ම භාවයක උපදිනකොට ඊළඟට කල්යාණ මිත්‍රයින් සත් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසෙනකොට සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ලැබෙනකොට ඒ ලැබෙන කාරණා පාදක කොටගෙන යම්කිසි නිශ්චිත ඉලක්කයක් එක්කලා ಗುಣධම් වඩන්නට යොමු වෙනවා. ඊළඟට ඒවයින් ගිලිහිලා වෙනත් වෙනත් ආත්ම භාවවලට පැමිණෙනකොට ඒබඳු නිශ්චයක් නැතිව සමහර වෙලාවට Tamange සසර ගමන ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තවත් සමහරුන්ට තියෙන ගැටලුවක් තමයි එක භවයක එක ප්‍රාර්ථනාවක් ඇති කරගෙන. ඒ කියන්නේ නිවන පිළිබඳව වුණත් ප්‍රාර්ථනාව තමන් සම්මා සම්බුද්ධත්වයෙන් නිවන් දකින්නවද, පච්චේක බුද්ධත්වයෙන් නිවන් දකින්නවද, ශ්‍රාවකෙක් හැටියට නිවන් දකින්නවද? ඒ ශ්‍රාවකෙක් නම් අග්‍ර ශ්‍රාවකෙක්ද, මහා ශ්‍රාවකෙක්ද? එහෙම නැත්නම් සාමාන්‍ය ප්‍රකෘති ශ්‍රාවකෙක් හැටියට නිවන් දකින්නවද? ඒ කෙබඳු ශාසනයකද? ඉක්මන් භවයක නිවන් දකින්නවද මේ ජීවිතේම නිවන් දකින්න උත්සාහ කරනවද දැන් මේ කාරණා බොහෝ දෙනෙක්ගේ ජීවිතවල භවෙන් භවය වෙනස් වෙනවා උස් පහත් වෙනවා ඒ කියන්නේ යම් කිසි ආත්ම භාවයක හැමදෙනාම ප්‍රාර්ථනා කරනවා නම් ඉක්මනින් නිවන් දකින්න මේ භවයේම නිවන් දකින්න ඔන්න අපිත් ඒත් එක්කලා එකතු වෙලා මේ භවයේම නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා ඊළඟ භවයක අපට යම්කිසි බුද්ධ ශාසනයක නිශ්චිත වශයෙන් පැතුම් ඇති කරගෙන යන කල්යාණ මිත්‍රයෙක් හමු වුණොත් ඔන්න ඒ තනත්තාගේ අදහස් උදහස් එක්කලා එකතු වෙලා අපිත් සමහරට ඒ ශාසනයේ නිවන් දකින්නට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ලංකාවේ බොහෝ දෙනා දීර්ඝ කාලයක් ප්‍රාර්ථනා කරපු ප්‍රාර්ථනාවක් තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක නිවන් දකින්න. එතකොට දැන් වර්තමානයේ වෙනකොට එක්තරා ප්‍රවණතාවයක් තියෙනවා මේ ජීවිතයේ මේ ගෞතම බුද්ධ ශාසනයම නිවන් දකින්නට කියන අදහස. එතකොට ඒ අදහස ඊටාම ශ්‍රේෂ්ඨයි. නමුත් දැන් අර දීර්ඝ කාලයක් මුළුල්ලේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක නිවන් දකින්නට කියලා ප්‍රාර්ථනා කරපු අය දැන් ඔන්න ඒ ප්‍රාර්ථනාව වෙනුවට මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්නට ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ ඊළඟ භවයක නැවත ඒගොල්ලන්ට වෙනත් බුදු කෙනෙකුගේ ශාසනයක් ප්‍රාර්ථනා කරන පිරිසක් හම්බ වුණොත් ඔන්න ඒගොල්ලොත් එක්කලා එකතු වෙලා ඒ ශාසනය ප්‍රාර්ථනා කරනවා. මෙන්න මෙහෙම එක්තරා අස්ථාවර ගතියක්, අවිනිශ්චිත ගතියක් මේ ප්‍රතඥ සිත් සතන් තුල පවතිනෝ සෝවාන් ඵලයට පත්වෙන තෙක්. අන්න ඒ නිසා තමයි අපි නිවන ඉලක්ක කොටගෙන මේ සසර ගමන කළමනාකරණය කරගෙන සැලසුම් කරගෙන නිවන තෙක් යන්නට ගමන් මඟ සකස් කරගත යුත්තේ. එහෙම නොවුනොත් සසර ගමන බොහොම අනතුරු සහිතයි ව්‍යාකූල වෙන්නට පුළුවන්. ඒ වගේම අර හොද හොද මඩේ දාන්න වගේ කලකදි ಗುಣධම් වඩලා කලකදි පිරිහිලා ඒ විදිහට බොහොම දීර්ඝ කාලයක් අපට සසර ගමනේ ලත වෙන්නට සිද්ධ වෙන්න පුළුවන්. නිශ්චිත ඉලක්කයකට නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කරගත්තේ නැතිනම්. ඒ නිසා බෞද්ධයෝ හැටියට අපට නිවනක් කියන පැහැදිලි පරමාර්ථයක් අපට තියෙනවා. ඒක හරි. නමුත් ඒ පරමාර්ථයේ ඒ අරමුණ පැහැදිලි කරගන්නටත් ඕන. ඒ සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් අපිට ක්‍රියාත්මක කරන්නටත් ඕන. ඉතින් මේ ගැන ටිකක් අපි ගැඹුරින් සිතා බැලිය යුතු කාරණයක්. ඒ නිසා තමයි අද ධර්ම දේශනාව සඳහා අපි නිවන අරමුණු කොටගෙන අපේ සසර ගමන කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා පැහැදිලි කර දෙන්නට අදහස් කළේ. ඒ වගේම තමයි දැන් මේ ජීවිතේම නිවන් දකින්නට ඕන කියන ඉලක්කයේ ඇතුව කටයුතු කරන අය සමහරට සසරේ වෙනත් වෙනත් ප්‍රාර්ථනා ඒ අය ගොඩනගලා තියෙන්නට පුළුවන්. එතකොට තමන්ගේ නිශ්චිත ප්‍රාර්ථනාව මොකක්ද කියලා හරියටම පැහැදිලි කර ගැනීමත් අවශ්‍යයි. ඒ ප්‍රාර්ථනාව පැහැදිලි කරගෙන ඒ නිෂ්ඨාව හරියට පැහැදිලි කරගත්තට පස්සේ තමයි ඒ සඳහා යෝග්‍ය ආකාරයෙන් තමන්ගේ ගමන් මඟ සකස් කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මූලික වශයෙන් තමන්ගේ ප්‍රාර්ථනාව එහෙම නැත්නම් තමන්ගේ ඉලක්කය පැහැදිලි කරගන්නට ඕන. ඊට පස්සේ ඒ සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් අපි සකස් කරගන්නට ඕන මේ භවය තුල ඒ ඒ වැඩපිළිවෙල අපිට නිමා කරගන්නට පුළුවන් වුණොත් එහෙමයි මේ භවය තුල නිමා කරගන්නට නොහැකි වුණොත් භව කීපයක් ඇතුළත හරි ඒ ඉලක්කය ගිලිහෙන්නේ නැතිව ඒ වැඩපිළිවෙලෙන් ගිලිහෙන්නේ නැතුව යන්න අපි භව ගමන කළමනාකරණය කරගන්නට ඕන. ඉතින් ඒ කටයුත්ත සඳහා අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතු කාරණා තුනක් පිළිබඳවයි අද ධර්මදේශනාවේදී අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු ඒ සඳහා අපි මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මේ සිත පිළිබඳව දේශනා කළ වටිනා සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ ඒකක නිපාතේ කම්මනීය වග්ගයේහි සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවම් භාවිතං කම්මනීයං හෝති යතයිදම් භික්කවේ චිත්තං චිත්තං භික්කවේ භාවිතං කම්මනීයං හෝති මහණෙනි මනවින් පුහුණු කළොත් මෙතරම් කම්මනීය වූ ධර්මයක් මම තවත් දකින්නේ නැහැ මහණෙනි සිත මනවින් පුරුදු පුහුණු කළොත් ඒ පුහුණු කරන ලද සිත කම්මනීය තත්වයටපත් වෙනවා. මොකද්ද කම්මනීය කියලා කියන්නේ? ක්‍රියාවෙහි යෙදවිය හැකි. ඒ කියන්නේ අදාළ කාර්යයට નિවරදිව මෙහෙවන්නට පුළුවන් තත්වය තමයි කම්මනීය කියලා කියන්නේ. අදාළ කාර්යෙහි අදාළ ඉලක්කයට අදාළ පරමාර්ථයට යොදවන්නට යෝග්‍ය తත්වය තමයි කම්මනීය කියලා කියන්නේ. එතකොට මනවින් පුරුදු පුහුණු කළොත් තමයි මේ සිත ඒ අදාළ පරමාර්ථයට අදාළ කාර්යයට මනමින් යොදවන්නට පුළුවන් වෙයි. ඉතින් හරියට පුහුණු කළොත් එහෙම අදාළ කාර්යෙහි මනමින් යෙදවිය හැකි ධර්මයක් මේ සිතතරම් වෙනත් මම දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ හරියට හසුරුවා ගත්තොත් හරියට පුරුදු පුහුණු කළොත් එතරම්ම කාර්යක්ෂම වූ එතරම්ම ක්‍රියාවෙහි යොදවන්නට යෝග්‍ය වූ ධර්මයක් තමයි මේ සිත කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ සිත අපි කොහොමද නිවන ඉලක්ක කොටගෙන සසර ගමන තුල මනවින් හසුරුවාගන්නේ නිවන අවබෝධ කිරීම නැමැති ක්‍රියාවට යෝග්‍ය ආකාරයෙන් අපි කොහොමද ඒ සිත හසුරුවන්නේ කියන කාරණයයි අද ධර්ම දේශනාවේදී පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට නිවන ඉලක්ක කොටගෙන අපි සසර ගමන කළමනාකරණය කර ගැනීම කියන කාරණෙහිදී අපිට ප්‍රධාන වශයෙන් කරුණු තුනක් වැදගත් වෙනවා අපේ අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ ප්‍රතිපදාව සකස් කරගන්න. පළවෙනි කාරණය තමයි අපි කරන කුසල් ඥාන සංප්‍රයුක්තව સિદ્ધ කරන්නට සැලකිලිමත් වීම. දෙවැනි කාරණය තමයි ඒ ඥාන සංප්‍රයුක්ත කුසල් સિદ્ધ කරලා නිවැරදිව Tamanගේ ඉලක්කය හරියට හඳුනාගෙන ඒ ඉලක්කය සහ එතෙක් යන ගමන සැලසුම් කරගන්නට සුදුසු ප්‍රාර්ථනා ඇති කර ගැනීම. තුන්වෙනි කාරණය තමයි ලෝක ධර්මතා අවබෝධ කරගන්නට යෝග්‍ය ආකාරයෙන් Tamanගේ සිත පුරුදු පුහුණු කිරීම. මෙන්න මේ කාරණා තුන අපි හරියට හසුරුවා ගත්තොත් මේ ජීවිතය තුළ මේ භවයේ හෝ මතු භවයක හෝ නිවන් දකින තෙක් අතරමං වෙන්නේ නැතිව අර රුවල කැඩුණු සුක්කානම නැති වුණු නැවක් වගේ ඒ මේ අතට දෝලණය වෙන්නේ නැතිව පැහැදිලි ඉලක්කයක් ඇතිව නිවන් දකින තෙක් අපට ඉදිරියට යන්නට පුළුවන් ඒ ගමන නිමා වෙන්නේ මේ භවයේ හෝ මතු භවයේ හෝ භව කීපයකින් හෝ කවර අවස්ථාවක වුණත් එතෙක් අපට සසර ගමනේ අතරමං නොවි විනාශ නොවි ඉදිරියට යන්නට සැලසුම් කරගන්නට පුළුවන් මේ காரணා තුන ගැන අපි පැහැදිලි අවබෝධයක් ඇතිව අපි හිත සකස් කරගත්තොත් හසුරුවා ගත්තොත් පළමු කාරණේ තමයි අපි කරන කුසල් දහම් ඥාන සංප්‍රයුක්තව සිද්ධ කිරීම. එතකොට දැන් බෞද්ධ හැටියට නිවන ඉලක්ක කරගෙන වගේම සසර ගමන සුවපත් කරගන්නට බොහෝ කුසල් දහම් සිද්ධ කරනවා. දාන සීල භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍යාවච්ච අපචායන ධම්මදේශනා ධම්මසවන දිට්ඨිජු කම්ම ඔය ආදී විවිධ පින්කම් අපේ ජීවිතයේ સિદ્ધ කරගන්නවා. නමුත් මේ කරන පින්කම් අපේ ඥාන සංප්‍රයුක්තව સિદ્ધ කළොත් තමයි අපට කෙලෙස් නසන්නට යන ගමනට ඍජුව ඒවා සහදායක කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම කෙලස් නසන්නට යන ගමනේදී සසර ගමන කළමනාකරණය කරගන්නට අපිට ඒවා નિවරදිව පාවිච්චි කරන්න යොදා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ මොකද ඥාන සංප්‍රයුක්ත කියලා කියන්නේ ප්‍රඥාවෙන් යුක්තව කරන කුසල්. ඒ ප්‍රඥාවෙන් යුක්ත බව තමයි අපට කෙලස් ප්‍රහාණය කිරීමේදී වැදගත්ම අංගය වෙන්නේ. ඥාන සංප්‍රයුක්ත නොවේ නම් ප්‍රඥා මූලික නොවේ නම් ඒ කුසල් නිවනට උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා අපි කරන කුසල් දෙවිධයකට අපිට බෙදා ගන්නට පුළුවන්. වට්ටගාමිනී කුසල් සහ විවට්ටගාමිනී කුසල් කියලා. වට්ටගාමිනී කුසල් කියන්නේ සසර පැවැත්මට උපකාර වෙනෝ නිවනට උපකාර වෙන්නේ නැහැ. විවට්ටගාමිනී කුසල් කියලා කියන්නේ සසර පැවැත්මටත් සහාය වෙනෝ නිවනටත් උපකාර වෙනවා. එනිසා අපි සැලකිලිමත් වෙන්න ඕන කුසල් දහම් කරද්දී ඒවා විවට්ටගාමිනී කුසල් හැටියට, ඒ කියන්නේ පාරමිතා කුසල් හැටියට සම්පාදනය කරගන්න. ඉතින් කුසලයක් පාරමිතා කුසලයක් බවට පත් ප්‍රධානම සාධකේ තමයි ඥාන සංප්‍රයුක්ත බව. දැන් අභිධර්මයේ පිළිබඳව යම් වැටහීමක් ඇති අය දන්නවා. කුසල් සිත් ඇති වෙනකොට ඒ කුසල් සිත් වලට මූලික වෙන හේතු තුනක් තියෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහ කියලා. මේ හේතු තුනෙන් අලෝභ සහ අද්වේෂ කියන කුසල මූලයන් දෙක සෑම කුසලයකටම සාධාරණයි. ඒ නිසා ඒව හඳුන්වන අභිධර්මයේදී සෝභන සාධාරණ චෛතසික. සෝභන සිත් කියලා කියන්නේ කුසල් සිත් වලට සෝභන සාධාරණ කියන්නේ සෑම කුසලයකම අනිවාර්යෙන් යෙදෙන අලෝභ අදෝස කියන කුසල මූලයන් දෙක. හැබැයි අමෝහය කියන ප්‍රඥාව හැම කුසලයකම යෙදෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව යෙදෙන්නේ කලාතුරකින් කුසල් සිත්වල ඒ ප්‍රඥාව යෙදෙන කුසල් සිත් හඳුන්වනවා ඥාන සංප්‍රයුක්ත කුසල් හැටියට. එහෙමත් නැත්නම් ත්‍රි හේතුක කුසල් හැටියට හේතු තුනක් තියෙනවා අලෝභ අදෝස අමෝහ කියලා. ඒ හේතු තුනෙන් අලෝභ අදෝස කියන හේතු දෙක අනිවාර්යෙන් හැම කුසල් සිතකම යෙදෙනවා. අමෝහය කියන හේතුවත් යෙදුනොත් තමයි ඒක ත්‍රි හේතුක කුසලයක් වෙන්නේ. ඒ වගේම ඥාන සංප්‍රයුක්ත කුසල් කියලත් ඒවා හඳුන්වනවා. එතකොට මේ ඥාන සංප්‍රයුක්ත කුසලයක වැදගත්කම මොකක්ද? අපිට උපදින උපදින ආත්ම භවවල ප්‍රඥාව අවදි කරගන්නට අපට සහාය වෙන්නේ මේ ඥාන සම්ප්‍රයුක්ත කුසලය. අපි කරන කුසලය දෙවිධයකින් සසර ගමනේ විපාක ලබා දෙනවා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක වශයෙන්. ප්‍රතිසන්දි විපාකයයි කියලා කියන්නේ අභිනව ආත්මභාවයක උපදින්නට ඒ කුසලය මූලික වෙනවා. කුසලය හෝ අකුසලය මූලික වෙනවා. අපි දැන් මේ කතා කරන්නේ කුසලය ගැනයි. එතකොට මේ කුසලය අභිනව උත්පත්තියක් සඳහා ප්‍රතිසන්දිසිත ඇති කරන්නට හේතු වෙනවා. ඒතකොට ප්‍රතිසන්දිසිත ඇති වෙන්නේ භවතණ්හාව නිසායි. නමුත් භවතණ්හාවෙන් ජනිත කරන ප්‍රතිසන්දිසිත කවර ආත්ම භාවයකද එල්බගන්නේ කවර ආත්ම භාවයකද ජනිත වෙන්නේ කියලා තීරණය වෙන්නේ කර්ම ශක්තිය මත. ඒ කියන්නේ අපි තෘෂ්ණාව දුරු කරලා නැති නිසා නැරෙන මොහොත වෙනකොට අපිට තවදුරටත් ජීවත් වීමේ කැමැත්ත තියෙනවා. පැවතීමේ කැමැත්ත තියෙන එකට තමයි භවතණ්හාව කියන්නේ. ඒ ජීවත් වීමේ පැවතීමේ කැමැත්ත තිබියදීම තමයි අපි මරණයටපත් වෙන්නේ. එතකොට එහෙම මරණයටපත් වෙනකොට අර ජීවත් වීමේ කැමැත්ත තියෙන නිසා යලිත් සිතක් ජනිත වෙනවා. ඒ අභිනවයෙන් හටගන්නා සිතට තමයි ප්‍රතිසන්දේ සිතයි කියලා කියන්නේ. නමුත් මේ සිත මනුෂ්‍ය ලෝකයේද ජනිත වෙන්නේ, දිව්‍ය ලෝකවලද ජනිත වෙන්නේ, සතර පායෙන් තැනකද ජනිත වෙන්නේ, බ්‍රහ්ම ලෝකයකද ජනිත වෙන්නේ කියලා තීරණය කරන්නේ එතනට බලපාන කර්ම වේගය විසින්. එතකොට අපි සිද්ධ කරලා තියෙන කුසලයක් සිහිපත් වුණොත් ඒතනත්තාට අර භවතණ්හාව නිසා ජනිත වෙන ප්‍රතිසන්දේශිත දිව්‍ය ලෝකයක හෝ මනුෂ්‍ය ලෝකයක ජනිත කරගන්නට උදව් වෙනවා අර කුසල විපාකය. නමුත් ඒ තනත්තා ඥාන සංපයුක්ත කුසලයක් ත්‍රි හේතුක කුසලයක් සිද්ධ කරලා තිබුණොත් ඒ ත්‍රි හේතුක කුසලයේ මරණාසන්න මොහොතේදී සිහිපත් වුණොත් තමයි ඒ තනත්තාට ඊළඟ භවයේ ජනිත වෙන පළමු සිත ඥාන සංප්‍රයුක්ත සිතක් හැටියට ඒ කියන්නේ ප්‍රඥාව යෙදුණු සිතක් හැටියට ජනිත වෙන්නේ. එතකොට ඊළඟ භවයේ පළමු සිත ප්‍රඥාවෙන් යුක්ත සිතක් වුණොත් ඒ කියන්නේ ප්‍රතිසන්දිසිත ඥාන සංප්‍රයුක්ත නම් එතෙන් පටන් ඒතනත්තා ඒ භවයේහි ජීවත් වෙන තාක්කල් ඔහුගේ මූලික මනෝද්වාරයේ හැටියට ක්‍රියාත්මක වෙන්නේ අර ප්‍රතිසන්දිසිතේ ශක්තියයි. එතකොට ප්‍රතිසන්දිසිත ඥාන සංප්‍රයුක්ත වුනහම ඒ සමස්ත භවය තුලම ඒතනත්තාගේ මනෝද්වාරය ඥාන සංප්‍රයුක්තව ක්‍රියාත්මක වෙනවා. එතකොට මනෝද්වාරයෙන් තමයි අපි ගන්නා අරමුණු નિවරදිව වටහා ගන්නවද වැරදි විදිහට වටහා ගන්නවද මේ සියල්ල තීරණය වෙන ප්‍රධාන ප්‍රවාහය තමයි අපේ මනෝද්වාරය එහෙම නැත්නම් මනස ඇසින් ගන්නා රූප කනෙන් ගන්නා ශබ්ද නාසයෙන් ගන්නා ගන්ධ දිවෙන් ගන්නා රස කයින් ගන්නා ස්පර්ශ මේ හැම එකක් පිළිබඳවම අපි වැරදි වැටහීම් වලට එනවද නිවැරදි වැටහීම් වලට එනවද නිවැරදි වැටහීමකට එන්න අපට ශක්තිය තියනවද? ඒ සියල්ලක් තීරණය වෙනවා අර උත්පත්ති සිතේ ප්‍රඥාව තියනවා නම්. දැන් මේකෙන් අදහස් කරන්නේ උත්පත්ති සිතේ ප්‍රඥාව යෙදුනොත් සියල්ල හරියනවා කියන එක නෙමෙයි. එහෙම උත්පත්ති සිතේ ප්‍රඥාව යෙදිලා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලබාපු අයත් පාප මිත්‍ර ඇසුර නිසා ඒ තමන්ගේ සාංශාරික ශක්තිය අවදි කර නොගැනීම නිසා පරිහානියටපත් වෙලා තියෙනවා. දැන් මහදන සිටු පුත්‍රයා කියලා කියන්නේ එහෙම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු කෙනෙක්. නමුත් පාප මිත්‍රාසුරත් එක්කලා පරිහානියටපත් වුණා. ඒ වගේම අජාසත් රජුරෝ කියලා කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු කෙනෙක්. පීත්‍රු ඝාතන අකුසල කර්මය නිසා ඒ ශක්තිය පරිහානියටපත් වුණා යටපත් වුණා. දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ. සාංශාරික වශයෙන් බුදුරජාණන් වහන්සේ සමග ඇති කරගත්තු බරපතල ද්වේෂය නිසා ඒ චිත්ත විපරීතය නිසා ඒ සියල්ලක් යටපත් කරගත්තා. මේ විදිහට අමතර හේතු සාධක වලින් ඒ යටපත් වෙන්න පුළුවන්. නමුත් යම්කිසි කෙනෙකුට අවදි කරගන්නව නම් අවදි කරගන්නට පුළුවන් වෙන්නේ ඒ සිතේ ඥාන සංප්‍රයුක්ත බව තිබුණොත් පමණයි. එතකොට උත්පත්ති සිතේ ප්‍රඥාව යෙදিলা නැතිනම් ඒක අවදි කරන්න උත්සාහ කළාට අවදි කරන්න දෙයක් නැති වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු යම්කිසි කෙනෙකුට මණික් ගලක් ඔපමට්ටම් කරන්න පුළුවන්. කපලා, ඝර්ෂණය කරලා ඒක ඔපමට්ටම් කරන්න පුළුවන්. ඒ වගේම කළු ගලකුත් ඕනනම් ඒ විදිහට කපලා, ඝර්ෂණය කරලා ඔපමට්ටම් කරන්න පුළුවන්. හැබැයි දෙකම ඒ විදිහට ඔපමට්ටම් කළාම මතු පිටින් යම් දිලිසීමක්, දිස්නයක් තියෙනවා. හැබැයි මණික් ගලේ ඇතුළතින් එන ප්‍රභාවක් තියෙනවා. කළු ගලේ ඒ ඇතුළතින් එන ප්‍රභාව මතු කරන්න බෑ. මතු පිටින් පොලිෂ් කළයි කියන්නේ. අන්න ඒ වගේ තමයි උත්පත්ති සිතේ ප්‍රඥාව යෙදিলা තිබුණොත් තමයි ඒක උපමට්ටම් කරන්න කරන්න ඇතුළත ශක්තිය අවදි වෙන්නට ගන්න. එහෙම ඇතුළතින් පිහිටි ඥාන සංප්‍රයුක්ත බවක් නැතිනම් කොච්චර උපමට්ටම් කරන්න හැදුවත් ඒ බඳු ශක්තියක් ඇතුළතින් මතුවෙන්නට ඉඩක් නැහැ. මොකද එහෙම ශක්තියක් පිහිටලා නැති නිසා. ඒ නිසා යම්කිසි කෙනෙකුගේ උත්පත්තිය ත්‍රි හේතුක වුණොත් ඒ කියන්නේ ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්දියක් ලැබුවොත් උත්පත්ති සිතේ ප්‍රඥාව යෙදුනොත් තමයි ඒ තනත්තාට ඒ භවය තුල උත්සාහවත් වුණොත් ධාන අභිඥා මාර්ගඵලාදී ලබන්නට පුළුවන් වෙන්නේ ඒ නිසා මේ ජීවිතය තුළ අපට සෝවාන් ඵලයටවත්පත් වෙන්නට අවකාශයක් නොලැබුණොත් නිවන් දකින ආත්ම භාවය දක්වා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් එහෙම නැත්නම් ඥාන සංප්‍රයුක්ත උත්පත්තියක් ලැබීම අත්‍යවශ්‍යයි අපේ ඉලක්කය සපුරා ගන්නට නම් එහෙම නැත්නම් බුදු කෙනෙක් හමුවේ අපි ඉපදුනත් බුද්ධෝත්පාද කාලයක ඉපදිලා බුදුහාමුදුරුවන්ගේම ධම්ම සම්මත අවකාශය ලැබුණා වුණත් උත්පත්තිසිත ඥාන සංප්‍රයුක්ත නැතිනම් ඒ තනත්තාට බුදුරජාණන් වහන්සේගේ ධහම ඇසුවා වුණත් අවබෝධ කරගන්නට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. එහෙමනම් අපි කරන කුසලය ඥාන සංප්‍රයුක්තව සිදු කිරීම අත්‍යවශ්‍යයි කියලා අපි සිහිපත් කළේ. ඒ නිසායි අර උත්පත්තිසිත ඥාන සංප්‍රයුක්තව ලබන්නට අපට අපි කරන කුසලය තමයි උපකාර වෙන්නේ. ඒකට කියනවා ප්‍රතිසන්දි විපාකයයි කියලා. ඊළඟට ප්‍රවෘත්ති විපාක. ප්‍රවෘත්ති විපාක කියන්නේ ඉපදුනාට පස්සේ අපි මිය යන තෙක් ලැබෙන විපාකය තමයි ප්‍රවෘත්ති විපාක කියන්නේ. ඒ ප්‍රවෘත්ති විපාකවලට ප්‍රවෘත්ති විපාක බාහිරින් ලැබෙන දේවල් බොහෝ කොට තියෙනවා. ඉතින් ඒවැදී ඒවා ඥාන සංප්‍රයුක්ත වුණත් නැති වුණත් අපට ඒවයින් යම්කිසි සැප විපාකයක් සැලසෙන්නට පුළුවන්. හැබැයි ඒවත් අපි ඥාන සංප්‍රයුක්තව කරලා තියෙනවා නම් තමයි අපට ಗುಣධම් වඩන්න යෝග්‍ය ආකාරයෙන් ඒ සම්පත් ගොනු වෙන්නේ. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් සමහර කෙනෙකුට ජීවිතේ බොහෝ සම්පත් ලැබෙනවා. ඒ ලැබෙන හැම එකක්ම ලැබෙන්නේ Tamanට පීඩාවක් හැටියට, කරදරයක් හැටියට, ಗುಣධම් වඩන්නට සහායක් වෙන හැටියට නෙමෙයි බාධකයක් වෙන හැටියට. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි සසර ගමනේ අපට කුසල් දහම් කිරීමේදී පරිවාර සම්පත්තිය අවශ්‍ය වෙනවා. පිරිවර, පිරිස හැබැයි අපි සසර ගමනේ ඥාන සංප්‍රයුක්තව ඒ පිරිස ඇසුරු කරලා නැත්නම් ප්‍රඥාවෙන් අපි පුද්ගලයන් හඳුනාගෙන යෝග්‍ය පුද්ගලයන් සම්බන්ධ කරගෙන කුසල් කරලා නැතිනම් එහෙම නැත්නම් ඒ ඇසුරු කරන අයගේ තමන්ගේ ප්‍රඥාව වැඩෙන විදිහට කුසල් කරලා නැතිනම් අපිට පිරිස් බලයක් එකතු වෙනවා හැබැයි අවස්ථාවෝචිතව ඥාන සංප්‍රයුක්තව ක්‍රියා කරන්නට දක්ෂ නැති පිරිසක් තමයි අපි වටා ඒක රාශී වෙන්නේ එතකොට පිරිස ඉන්නව අපට වැඩ කරන්න. හැබැයි ඒ පිරිස දේවල් හසුරුවන්නේ ප්‍රඥාවෙන් තොරව නොදැනුවත්වම ඉබේටම අපිත් ඒවත් එක්කලා එකතු වෙලා අවිචාරවත්ව කටයුතු කරන්නට පෙළඹෙන්නට පුළුවන්. අන්න ඒ වගේ අර ප්‍රතිසන්දි විපාකය විතරක් නෙමෙයි ප්‍රවෘත්ති විපාකයක් අපට වැදගත් වෙනවා. උත්පත්තියේ සිට මරණය දක්වාම අපට ලැබෙන දේවල් අපට ಗುಣධම් වඩන්නට නිවන ඉලක්ක කොටගෙන කටයුතු කරන්නට යෝග්‍ය පරිදි ලැබෙනවද ඒ වගේම ලැබෙන දේවල් යෝග්‍ය විදිහට හසුරුවා ගන්නට අපට ප්‍රඥාව තියනවද මේ කාරණා විශේෂයෙන් වැදගත් වෙනවා එහෙම නොවුනොත් අපි පින්කම් කරලා තිබිච්ච පමණට සසර ගමනේ ආහාර පාන නිවාස යාන වාහන පිරිස් බලය තනතුරු මේවා ලැබිච්ච පමණට අපිට ඒවයින් යහපතක් වෙන්නේ නැහැ. ඒවයින් නිවන් මඟට සහයක් ලැබෙන්නේ නැහැ. එහෙමයි කියලා යම් කිසි කෙනෙකුට ඒ එකක්වත් අපට අවශ්‍ය නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ආහාර පාන නැතුව ඉන්න හිටින්න වාසස්ථාන නැතුව ගමන බිමනක් යන්නට යාන වාහන නැතුව පින්කමක් කරගන්නට උදව්වට උපකාරයට පිරිසක් නැතිව එහෙම අපට ಗುಣධම් වඩන්නට පහසු නැහැ. දුකසේ ජීවත් වෙලා අපට ಗುಣ නුවණ දියුණු කරන්නට පහසු නැහැ. ඒ නිසා සසර ගමන සුවපත් වෙන්නටත් ඕන සුවපත් වීම සඳහා කුසල් කරන්නට ඕන හැබැයි කරන කුසල් ඥාන සංප්‍රයුක්තව කරගත්තොත් තමයි අපිට උත්පත්තියත් ඥාන සංප්‍රයුක්ත වෙන්නේ උපතේ සිට මරණය දක්වා ලැබෙන දේවල් යහපත පිණිස හේතු වෙන්නේ ඒ වගේම ලැබෙන දේවල් යහපත පිණිස හසුරුවා ගන්නට පුළුවන් වෙන්නේ එහෙමනම් අපි දැනුවත් වෙන්නට ඕන කොහොමද අපි ඥාන සංපයුක්තව කුසල් කරන්නේ? උදාහරණයක් හැටියට ගත්තොත් බොහෝ දෙනා දානයක් අපි හිතමුකෝ දැන් බෞද්ධ හැටියට මූලික වශයෙන්ම කරන පින්කමනේ දන් දීම. ඒතර දන් දීම නැමැති ක්‍රියාවේදී බොහෝ දෙනා ඒක ඥාන සංප්‍රයුක්තව හසුරුවා ගන්නව වෙනුවට තෘෂ්ණා මූලිකව තමයි හසුරුවා ගන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලාට දන් දීම මහත්ඵලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළාම සිල්වත් ගුණවත් උතුමන් හොයාගෙන යනවා දන් දෙන්නට. එතකොට මොකද්ද අරමුණ? උන්වහන්සේලාට යහපතක් කිරීම නෙමෙයි. ඒ සිල්වත් ගුණවත් උතුමන්ට දුන්නහම තමයි අපේ පින වැඩි වෙන්නේ. එතකොට තමයි මට සසර ගමනේ වැඩිපුර ලැබෙන්නේ, වැඩි යහපතක් වෙන්නේ. එතකොට ආත්මලාභය ඒ ආත්මලාභය අපේක්ෂාවෙන් අපි කටයුතු කරනකොට අපට නොදැනුවත්වම ප්‍රඥාව වෙනුවට තෘෂ්ණාවයි වැඩෙන්නේ. ඉතින් ඒ බඳු කුසල් විවට්ටගාමිනී කුසල් හැටියට එහෙම නැත්නම් පාරමිතා කුසල් හැටියට අපිට නිවනට උපකාර වෙන්නේ සසර ගමනේ සම්පත් ලබන්නට හේතු වෙන ලැබෙන සම්පත් තෘෂ්ණා මූලිකව පරිහරණය කරලා වෙනසෙන්නට විනා නිවන් මඟ පුහුණු කරන්නට ඒ බඳු කුසල් උපකාර වෙන්නේ නැහැ. එහෙමනම් කොහොමද මේ කුසලයේ නිවනට උපකාර වෙන ඥාන සම්ප්‍රේත්ත කුසලයක් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ සිල්වතුන්ට ගුණවතුන්ට දීම මහත්ඵලයි කියලා දේශනා කළේ උන්වහන්සේලාගේ සීලය ගුණය සලකාගෙන. ඒ සීලය ගුණයට අනුග්‍රහයක් හැටියට උන්වහන්සේලාට සුවසේ සිල් රකින්න ගුණ වඩන්න මම උදව් කරන්න ඕන කියන පදනමින් අපි කටයුතු කරනවා නම් තමයි ඒ කුසලය සසර ගමනේ අපට සම්පත් ලැබෙන්නටත් උදව් වෙනවා ඒ ඒ ලැබෙන සම්පත් සීලාදී ගුණ ධර්ම දියුණු කරන්නටත් හේතු වෙනවා සසර ගමනේදී. ඒ මොකද අපේ ඉලක්කය උනේ ඒ භික්ෂුන් වහන්සේලාට සුවසේ සීලාදී ගුණ ධර්ම දියුණු කරගන්නට සහාය යම් ආකාරයෙන්ද අපේ චේතනාව හසුරුවන්නේ ඒ ආකාරයට තමයි සසර ගමනේ අපට විපාකය ලැබෙන්නේ. තර තෘෂ්ණා මූලිකව අපට ලැබෙන දේ වැඩි කරගන්නවා කියන අදහසින් නම් අපි සිත හසුරුවන්නේ අපට සසර ගමනේ සම්පත් ලැබෙනවා ඒවා තෘෂ්ණා මූලිකව පරිහරණය කරලා වෙනසෙනවා. නමුත් අපි ඒ අනුන්ට උදව් කරන්නේ දන් දීලා තියෙන්නේ අන් අයට ಗುಣධම් වඩන්නට උදව් කිරීමක් හැටියට නා. ඒ වගේම ප්‍රඥාව දියුණු කරගන්න නිර්වාණගාමිනී මාර්ගයේ ප්‍රගුණ කරන්න සුවසේ නිවන් අවබෝධ කරන්න සහායක් හැටියට නම් එතෙක් සුවසේ කය පවත්වන්නට උදව් කිරීමක් හැටියට නම් අන්න එතන අපි ගුණය නුවණ ඉලක්ක කොටගෙන තමයි මේ පරිත්‍යාගය කරලා තියෙන්නේ. එහෙමනම් දැන් මේ දන් දීමේදී පමණක් නෙමෙයි ඕනෑම කුසලයක් ඥාන සංප්‍රයුක්තව સિદ્ધ කරන්න නම් ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්න නැත්තේ ඒ ක්‍රියාවෙහි අර්ථය කුමක්ද? දන් දෙනවා නම් දන් දීමේ පරමාර්ථය කුමක්ද? දන් දීමේ පරමාර්ථය මට සැප ලැබීමවත් මට අතහැරීම පුරුදු කර ගැනීමවත් මට නිවන් දැකීමවත් කියන ආත්මලාභය නොවේයි දන් දීමේ පරමාර්ථයේ වියුත්තේ මගේ ශක්ති ප්‍රමාණයෙන් ලබන තැනත්තාට යහපතක් කිරීම. සතෙකුට සිව්පාවෙකුට හරි කන්න ටිකක් දෙනවා නම් ඒ සතා සිව්පා වගේ කුසගිනි නිවලා සුවපත් කිරීම. මිනිස්සෙකුට කන්න ටිකක් දෙනවා නම් ඒ මිනිස්සයා සුවපත් කරලා සුවසේ කටයුතු කරගන්න උදව් කිරීම. භික්ෂුවකට දාන ටිකක් දෙනවා නම් උන්වහන්සේගේ ගත සිත සුවපත් කරලා සුවසේ ගුණධම් වඩන්නට උදව් කිරීම. අන්න ඒ අර්ථයෙන් තමයි සිල්වතුන්ට ගුණවතුන්ට දීම මහත් ඵලදායකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට ඒ ඒවා හේතුඵල වශයෙන් හරියට තේරුම් අරගෙන තමන්ට ලැබෙන ප්‍රතිලාභය කියන එක මූලික කොටගන්නේ නැතිව ඒ කරන ක්‍රියාවෙන් ලෝකෙට සිදුවෙන අර්ථය කුමක්ද කියලා හරියට නුවණින් වටහාගෙන ඒ සඳහා තමන්ගේ සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක හසුරුවා ගන්නට දක්ෂ නම් අන්නේ තැනැත්තා ඒ කුසලයේ ඥාන සම්ප්‍රයුක්තව කරන්නට දක්ෂයි. අපි හිතමු ජීවත්ව නැති කෙනෙක් වෙනුවෙන් දැන් බුදුරජාණන් වහන්සේ වර්තමානයේ වෙනකොට උන්වහන්සේ පිරිනිවන් පාලා කියලා අපි දන්නවා. එතකොට ජීවත්ව සිටින භික්ෂුන් වහන්සේ නමකට දන් දෙනවා නම් උන්වහන්සේගේ සීලාදී ගුණධර්ම දියුණු කරගන්න කියලා දන් දෙන්න පුළුවන්. අද කාලේ අපි බුද්ධ පූජාවක් තියනවා නම් මොකක්ද ඒකේ පරමාර්ථය? බුදුරජාණන් වහන්සේට සුවසේ ගුණධම් වඩන්න ශාසනය පවත්වන්න ලෝකයට යහපත කරන්න උන්වහන්සේ අද ජීවත්ව නැහැ. එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේට පූජා පවත්වන්නේ මොකටද? බුදු ගුණ සිහිපත් කරමින් අපේ සිත් සතන් තුළ ගුණ නුවණ අවදි කරගන්න. එතකොට අන්න ඒ පරමාර්ථය හරියට දැනගෙන බුදු ගුණ සිහි කරමින් ගුණ නුවණ අවදි වෙන හැටියට ඒ පූජාව කරන්න පුළුවන් නම් ඒක ඥාන සංප්‍රයුක්තයි. ඊළඟට අපි සිල් රකින්නවා නම් ඒ සීලයේ පරමාර්ථය කුමක්ද? කායික වාචසික මානසිකව නොකල යුතු දේ නොකොට කල යුතු දේ කරන්නට සති සම්පජඤ්ඤයෙන් ක්‍රියාත්මක වීම. අපි භාවනා කරනවා නම් ඒ භාවනාවේ පරමාර්ථය කුමක්ද? එක තැනක වාඩි වෙලා ඉන්න එක විතරක් නෙමෙයි දුර්ගුණ දුරු කරමින් යහගුණ අවදි කරමින් ලෝක ධර්මතා අවබෝධ කිරීම. මෙන්න මේ විදිහට අපි ඒ කරන ක්‍රියාවේ පරමාර්ථය කුමක්ද කියලා හරියට දැනගෙන ඒ පරමාර්ථය සඵල වෙන හැටියට සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර ද්‍රව්‍ය හසුරුවා ගන්නට දක්ෂ වෙනවා නම් අන්නේ කුසල ක්‍රියාව ඥාන සංප්‍රයුක්ත කුසලයක් වෙනවා. එබඳු ඥාන සංප්‍රයුක්ත කුසලයක් මරණාසන්න මොහොතේ සිහිපත් වුනොත් ඊළඟ භවයේ උත්පත්ති ඥාන සංප්‍රයුක්ත උත්පත්තියක් වෙනවා. ඥාන සංප්‍රයුක්ත ත්‍රි හේතුක උත්පත්තියක් ලැබුවොත් ඒතනත්තාගේ මනෝද්වාරය ඥාන සංප්‍රයුක්ත වෙනවා සියුම් කරුණු නුවණින් වටහා ගන්නට පුළුවන් ඒ වගේම ඒ කරන කුසල විපාකයේ ප්‍රවෘත්ති විපාකයක් හැටියට සසර ගමනේ සැපේ පිණිස හේතු වෙනවා පමණක් නෙමේ ඒ ලැබෙන සැප සම්පත් සියල්ලක්ම ගුණනුවණ දියුණු කර ගැනීම සඳහා Tamanට සහාය කරගන්නට අවස්ථාවක් සැලසෙනවා. අන්න ඒ විදිහට අපි කරන කුසල ක්‍රියාවන් ඥාන සංප්‍රයුක්තව සිද්ධ කිරීම නිවන් දකින තෙක් භව ගමන සකසුරුවම් කරගන්නට කලමනාකරණය කරගන්නට අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒක තමයි පළමු කාරණේ. ඊළඟට දෙවන කාරණේ තමයි නිවැරදිව ප්‍රාර්ථනාවන් ගොනු කර ගැනීම. ඒ කියන්නේ දැන් මූලික වශයෙන් අපි පැහැදිලි කරගන්නට ඕන නිවන් අවබෝධ කිරීම සම්බන්ධව අපේ නිශ්චිත ප්‍රාර්ථනාව මොකක්ද? සම්මා සම්බුද්ධත්වයේද, පච්චේක බුද්ධත්වයේද, ශ්‍රාවක භාවයේද, ඒ ශ්‍රාවක භාවයේ නම් යම්කිසි නිශ්චිත බුද්ධ ශාසනයකද, අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක වශයෙන් විශේෂ ප්‍රාර්ථනාවක් තියනවාද? එහෙමත් නැත්නම් ප්‍රකෘති ශ්‍රාවකෙක් හැටියට ඉඩ ලැබෙන තැනකදී අපි කෙලස් ප්‍රහාණය කරන්න අරමුණු කරනවද මේවායින් අපිට මේ මොහොතේ හිතන දේ පමණක් නෙමෙයි සැබවින්ම සාංශාරික වශයෙන් අපි අරගෙන තියෙන නිවැරදි ප්‍රාර්ථනා මොකක්ද කියලා හරියට තහවුරු කරගන්නවා එතකොට ඒ අවසාන ප්‍රාර්ථනාවත් අපට නිශ්චිත නැත්තම් ඒ පිළිබඳව පැහැදිලි බවක් අපට නැත්තම් එතකොට අර සුක්කානම නැති රුවල නැති නැවක් එහෙ මෙහෙ දෝලණය වෙන්නා වගේ තමයි සසර ගමන කලකදී එක ප්‍රාර්ථනාවක් කරනවා වෙනත් කලකදී වෙනත් ප්‍රාර්ථනාවක් කරනවා ඒ ඒ පැත්තට දෝලණය වෙලා මහා පටලැවිල්ලක් ඇති වෙනවා. ඉතින් එහෙම නොවෙන්නට අපි හොඳට සිහිබුද්ධියෙන් නැවත නැවත සිතා බලන්නට ඕන. Tamanගේ සිතුම් පැතුම් අනු කවුරුවත් කියන දේවල් අනුව නෙමෙයි. අරයා මෙහෙම ප්‍රාර්ථනා කරනවා, මෙයා මෙහෙම ප්‍රාර්ථනා කරනවා. මට නම් දුක් විඳින්න බෑ. ඉක්මනින් නිවන් දකින්න ඕන කියන ඒ මේ වෙලාවේ මතුවෙන తాවකාලික හැඟීම් මත නෙමෙයි ඇත්තටම තමන්ගේ චින්තන ස්වභාවයත් එක්ක තමන්ගේ සිතුම් පැතුම් එක්කලා තමන්ගේ ප්‍රාර්ථනාව කුමක් විය හැකිද කියලා නිදහස් මනසින් තමන්ගේ මනස ගැන ටිකක් ප්‍රත්‍යවේක්ෂා කරලා ආවර්ජනා කරලා විටින් විට බලන්නට ඕන. තමන්ගේ රුචි අරුචිකම්, තමන්ගේ ගති ලක්ෂණ, තමන්ගේ ගුණ, තමන්ගේ දුර්ගුණ මේවත් එක්කලා නැවත නැවත විමසා බලන්නට ඕන මගේ පැතුම කුමක් විය හැකිද? Tamanට ඇතුළතින්ම දැඩිව මතුවෙන්නේ කෙබඳු ඉලක්කයක්ද? මේවා පිළිබඳව දීර්ඝ කාලීනව සිතා බලන්නට ඕන. කල්යාණ මිත්‍රයන් සමග සාකච්ඡා කරන්න ඕන. කල්යාණ මිත්‍රයන් කියලා කියන්නේ Tamanගේ මතය ගන්වන්නට හදන අය නෙමෙයි. දැන් සමහර විට යම්කිසි කෙනෙක් අපට නිවන සඳහා සහාය වෙන්නට පුළුවන්. නමුත් මේ නිවන සඳහා සහාය වුණු පමණින්ම ඒ තැනත්තා මධ්‍යස්ත කෙනෙක් කියලා අපට තීරණය කරන්න බෑ. සමහර කෙනෙක් නිවන් දකින්නට උදව් කරනවා. හැබැයි ඒ තැනත්තාගේ මතය අනුව අපි නිවන් දැකිය යුතු ආකාරය ඒ තැනත්තා තමයි තීරණය කරන්නේ. එහෙම නෙමෙයි. කල්යාණ මිත්‍රයෙක් හැටියට තමන්ගේ ශක්තිය අවදි කරගන්නට සහාය වෙන්නට පුළුවන් මධ්‍යස්තව සිතලා කල්පනා කරලා ක්‍රියා කරන්නට පුළුවන් විදිහේ ගුරුවරයෙක්, කල්යාණ මිත්‍රයෙක් සමග පමණක් ඕන ඒබඳු දේවල් විවෘතව සාකච්ඡා කරනවා නම් සාකච්ඡා කරන්න. එහෙමත් සාකච්ඡා කරන්න කෙනෙක් නැතිනම් හොඳ ශක්තිමත් කුසල් කරලා තමන් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන මේ ජීවිතය අවසාන වෙන්නට පෙර මගේ සසර ගමනේ නිවන පිළිබඳව නිශ්චිත ප්‍රාර්ථනාව මා තුලින් මට අවදි කරගන්නට ශක්තිය ලැබෙන්න. ඒ බඳු නිශ්චිත ප්‍රාර්ථනාවක් තියනවා නම් එය මේ භවයේ නිමා වෙන්නට කලින් අවදි වේවා. මේ පින අනුමෝදන් වෙන දෙවි දේවතාවෝ මට ඒ සඳහා සහාය වෙත්වා. මොකද දෙවියන් ඇතැම් දෙවිවරු ඉන්නට පුළුවන් අපේ ආත්ම දහස් ගණනක් ගත කරලා එනකන් ඒ දෙවියන්ගේ එකම දිව්‍යාත්ම භාවය. එතකොට සසර ගමනේ බොහෝ වාර අපි කරපු ප්‍රාර්ථනාව මේ දෙවිවරු දැකලා තියෙනවා. අහලා තියෙනවා. එතකොට සසර ගමනේත් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරලා මේ ජීවිතේත් දෙවියන්ට පින් අනුමෝදන් කරලා ඒ විදිහට ඒ දෙවියන් අපි පිළිබඳව යම්කිසි අවධානයක් තියෙනවා නම් ඒ දෙවියන්ට උදව් කරන්නට පුළුවන් අපේ ප්‍රාර්ථනා සිහි කරගන්න. ඒ නිසා දෙවියන්ට පින් අනුමෝදන් කරලා ලාමක විදිහේ දේවල් ආයාචනා කරනවට වඩා නිවන ඉලක්ක කොටගෙන කටයුතු කරන කෙනෙක් දෙවියන්ට බ්‍රහ්මයින්ට පින් අනුමෝදන් කරලා ඒ අයට ආරාධනාවක් කරන එක සුදුසුයි සසර ගමනේ නිවන සම්බන්ධව මම කෙබඳු ප්‍රාර්ථනාවක්ද ඇති කරගෙන තියෙන්නේ ඒ නිශ්චිත ප්‍රාර්ථනාව මේ භවයේ නිම වෙන්නට කලින් පැහැදිලිව මගේ සිතට මතු කරගන්නට ඒ පින් අනුමෝදන් වෙන්න දෙවි බඹුන් මට සහාය වෙන්න. සසර ගමනේ කල්යාණ මිත්‍රයින් දැනට දේවත්වයේ බ්‍රහ්මත්වයේ ඉන්නවා නම් ඒ අය මට උපකාර කරන්න කියලා ඒ අයටත් ආරාධනාවක් කරන්නට පුළුවන්. ඒ අනුන්ගෙන් බලාගෙන ඉන්න නැතිව තමන්ම තමන්ගේ මනස අවදි කරමින් ප්‍රත්‍යවේක්ෂා කරමින් නැවත නැවත වෑයම් කරන්නට ඕන ඒ ප්‍රාර්ථනාවන් අවදි කරගන්න. ඉතින් තමන්ට නිශ්චිත වශයෙන් දැනෙනවා නම් මගේ පැතුම මේකයි කියලා අර විදිහේ වෙහෙස වෙවි ඉන්නට දෙයක් නැහැ. ඒ ප්‍රාර්ථනාව හරියට ඉලක්ක කොටගෙන කරන හැම පින්කමකදීම ඒ තමන්ගේ නිශ්චිත ප්‍රාර්ථනාව ඉස්මතු කරගෙන අදිෂ්ඨාන කරගන්නට ඕන. මෙන්න මේ ආකාරයෙන් නිවන් දකින්නට මට මේ කුසලය උපකාර වෙන්නට කියලා. ඊළඟට අපි තේරුම් ගන්නට ඕන දැන් නිවන පිළිබඳව අපට නිශ්චිත ප්‍රාර්ථනාවක් තිබුණා වුණත් ඒ නිවන් දකින තෙක් තව ආත්ම කීයක් අපට ඉදිරියට යන්න වෙයිද කියලා අපිට නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඒ නිවන් දකින තෙක් සසර ගමන කළමනාකරණය කරගන්න අපිට ප්‍රාර්ථනා විශේෂයෙන් වැදගත් වෙනවා. දැන් සමහර කෙනෙක් හිතන්නට පුළුවන් දැන් අකුසල් කරලා යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කළේ නැති වුණාට දුක් විපාක ලැබෙනවනේ. ඒ වගේ කුසල් කරලා ප්‍රාර්ථනා කළත් නොකළත් සැප විපාක ලැබෙනවා. ඒ නිසා 아무තු ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ කියලා හිතෙන්නට පුළුවන්. තර්කයක් හැටියට ඒක නිවැරදි. නමුත් ගැටලුව තියෙන්නේ මේ සසර ගමනේ අපි සිද්ධ කරගෙන තියෙන කුසල් වලට වඩා අසංඛ්‍ය ගණනින් අපි අකුසල් කරගෙන තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අකුසලයෙන් කුසලය යට කරන්න පුළුවන්. කුසලයෙන්ුත් අකුසලය යට කරන්න පුළුවන්. ඉතින් අපි නොදැනුවත්වම අපි සාංශාරිකව කරගෙන තියෙන බොහෝ අකුසල් ඉදිරිපත් වෙන්නට පුළුවන් අපි කරන කුසලයේ යටපත් වෙන්නට. එහෙම වුණොත් මේ ජීවිතේ අපි කොච්චර කුසල් දහම් කළා වුණත් ඒවා සසර ගමනේ අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක නොවි යටපත් වෙන්නට පුළුවන් වෙනත් අකුසල කර්ම විපාකයන්. ඉතින් අපි කරන කුසලය එහෙම යටපත් නොවි ඒක ස්මතු කරගෙන ස්ථාවර කරගෙන නිශ්චිත ඉලක්කයකට මෙහෙයව ගන්නට තියෙන හොඳම ක්‍රමෝපාය තමයි ඒ කුසලයේ පදනම් කොටගෙන ස්ථාවර ප්‍රාර්ථනාවක් ඇති කර ගැනීම. ඒ ප්‍රාර්ථනා කුමක් සඳහාද? සසර පවතින්නට සසර සැප විඳින්නට භව ගමනේ ගිලෙන්නට නෙමෙයි අපේ ස්ථාවරයේ කුමක්ද ඉක්මනින් නිවන් අවබෝධ කරගන්නට මේ සසර ගමන කළමනාකරණය කරගන්න. ඒ නිසා ප්‍රාර්ථනාවන් ත්‍ෘෂ්ණා මූලිකව කරන්නත් පුළුවන් ප්‍රඥා මූලිකව කරන්නත් පුළුවන් ප්‍රශ්නාමූලිකව කියන්නේ නිකන් නිනව් නැතුව සසර සැප විඳින්න ඉන්ද්‍රිය පිනවන්න හැඟීම් වලට වහල් වෙලා කරන ප්‍රාර්ථනා. ප්‍රඥා මූලික ප්‍රාර්ථනා කියන්නේ නිවන ඉලක්ක කොටගෙන නිවන් දකින තෙක් සසර ගමන කළමනාකරණය කරගන්නට ඇති කරගන්න ප්‍රාර්ථනා. උදාහරණයක් හැටියට ගත්තොත් යම් ගිහියෙකුට මේ බිරිඳම මට නිවන් දකින තෙක් ලැබේවා මේ සැමියම ලැබේවා කියන ප්‍රාර්ථනාව ඕනනම් තෘෂ්ණා මූලිකව කරන්නත් පුළුවන් ඕනනම් ප්‍රඥා මූලිකව කරන්නත් පුළුවන් අර ස්ත්‍රියගේ පුරුෂයාගේ රූප ස්වභාවයට ඇවතුම් පැවතුම් වලට හැඟීම් වශයෙන් වහල් වෙලා තෘෂ්ණා මූලිකව ප්‍රාර්ථනාව කරන්නත් පුළුවන් ඒ වගේම නිවන් දකින තෙක් යන ගමනේදී නොදන්නා ඇසුරු කරන නොකරන ලද යම් කිසි කෙනෙක් මුණ ගැහුනොත් අලුතෙන් හඳුනාගෙන ඇසුරු කිරීම පහසු නෑ. ඒ වගේම පාප මිත්‍රයෙක් බිරිඳ හැටියට සැමියා හැටියට ලැබුණොත් බරපතල අනර්ථයක් සිද්ධ වෙනවා. ඒ නිසා නිවන් දකින තෙක් කල්යාණ මිත්‍රයෙක්ම බිරිඳ හැටියට සැමියා හැටියට මව්පියෝ හැටියට දරුවෝ හැටියට ලැබෙන්නට ඕන. ඉතින් දැන් ඉන්න බිරිඳ දැන් ඉන්න සැමියා සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍රයෙක් හැටියට වැටහෙනවා නම් දෙදිනම කතිකාවත් කරගෙන ඔවුනොවුන් ප්‍රාර්ථනා ඇති කරගන්න පුළුවන්. නිවන් දකින තෙක් යම් ආත්ම භාවයක ආවාහ විවාහ වෙනවා නම් මේ සත්පුරුෂයාම මට බිරිඳ හැටියට සැමියා හැටියට ලැබෙන්න කියලා ඕනනම් පැතුම් නැති කරගන්නට පුළුවන්. එතකොට ඒ ප්‍රාර්ථනාව නිවන ඉලක්ක කොටගත් ප්‍රාර්ථනාව. මහබෝසත්වරු ඒ විදිහටයි ප්‍රාර්ථනා ඇති කරගෙන යන්නේ. මහබෝසත්වරු සමග යන භාර්යාවන් ඒ විදිහටයි ප්‍රාර්ථනා ඇති කරගෙන යන්නේ. ඒක මහබෝසත්වරුන්ට පමණක් නෙමෙයි අන් අයටත් සසර ගමන කළමනාකරණය කරගන්න, ඉබඳු ප්‍රාර්ථනා ඇති කරගන්න පුළුවන්. ඉතින් දැනට ඉන්න බිරිඳ සැමියා සත්පුරුෂයෙක් හැටියට Tamanට හැංගෙන්නේ නැතිනම්, කල්යාණ මිත්‍රයෙක් හැටියට හැංගෙන්නේ නැතිනම් ඉලක්කයකින් තොරව එහෙම නැත්නම් මේ පුරුෂයා මේ ස්ත්‍රිය කියලා ඉලක්ක කරන්නේ නැතිව නිවන් දකින්න තෙක් ගිහිව ජීවත් වෙනවා නම් සත්පුරුෂ මව්පියන් සත්පුරුෂ අඹුසැමියන් දරුවන් ලබන්නට ප්‍රාර්ථනා ඇති කරගන්නට ඕන හොඳ කුසල් කරලා ඒ වගේම නිරෝගී සම්පත්තිය අපට අවශ්‍යයි. දීර්ඝ සම්පත්තිය අවශ්‍යයි. ඊළඟට සුවසේ කුසල් දහම් સિદ્ધ කරන්නට ධනය යම් ප්‍රමාණයකට අවශ්‍යයි. මෙන්න මේ විදිහට අපට සසර ගමන තුල කරගෙන යන කුසල් નિවරදිව කරගෙන යන්නටත් පහසුවෙන් කරගෙන යන්නටත් අපි කරන කුසල් පාදක කොටගෙන මූලික වශයෙන් නිවන ඉලක්ක කොටගෙන ඒ නිවන් දකින තෙක් සුවසේ ಗುಣධම් වඩන්නට අර කුසල් පාදක කොටගෙන ප්‍රාර්ථනා ඇති කරගන්නට ඕනේ. එහෙම ප්‍රාර්ථනා කළාම මේ ප්‍රාර්ථනාවේ බලයත් එක්කම අර කුසලයේ ඉස්මතු වෙනවා. ඒතකොට අකුසලයකින් යට කරන්න බෑ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සීවලී හාමුදුරුවෝ සසරේ දාන පාරමිතා පිරුවා. බුදුරජාණන් වහන්සේ සීවලී හාමුදුරුවන්ට වඩා දාන පාරමිතාවෙන් අග්‍රයි. බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාවට අහලකින්වත් සම කරන්නට බෑ සීවලී හාමුදුරුවගේ දාන පාරමිතාව. නමුත් බුදුරජාණන් වහන්සේට යම් යම් අවස්ථාවල දේවල් නොලැබී ගියා දාණය පිණ්ඩපාතය උන්වහන්සේට නොලැබුණු අවස්ථා තිබුණා. හැබැයි සීවලී හාමුදුරුවන්ට එහෙම වුණේ නෑ. ඒ පාරමිතාවේ වැඩිකම නිසා නෙමෙයි සීවලි හාමුදුරුව පැතුමක් ඇති කරගත්තා අවසන් භවයේ ප්‍රත්‍යලාභීන්ගෙන් අග්‍ර වෙන්න. එතකොට උන්වහන්සේට ආහාර පාන නොලැබීමේ කර්ම තිබුණා වුණත් ඒවා මතුවෙන්නට ඉඩක් නැහැ අර ප්‍රාර්ථනාවෙන් යට කරලා. බුදුරජාණන් වහන්සේ එහෙම පැතුමක් ඇති කළේ නැහැ. උන්වහන්සේගේ ප්‍රාර්ථනාව සම්බුද්ධත්වයයි. එතකොට එතනට බාධා කරන්න කෙනෙකුට බෑ. හැබැයි අර කොයිතරම් ලැබෙන්නට කුසල් තිබුණා වුණත් සසර ගමනේ නොලැබෙන්නට කරලා තියෙන කර්මයක් ඉස්මතු වුණොත් උන්වහන්සේට නොලැබී යන්නට පුළුවන්. ඒක තමයි අර අකුසලයෙන් කුසලයේ යටපත් කරන ස්වභාවය. ඉතින් ප්‍රාර්ථනාවෙන් ඒවා අහුරලා යටපත් කරලා සසර ගමන කළමනාකරණය කරගන්නට පුළුවන් නිවන් දකින්න තෙක්. ඒ නිසා නිවන් දැකීම පිළිබඳව අරමුණ පැහැදිලි කරගන්නට ඕන, ස්ථාවර කරගන්නට ඕන ඒ පැතුම ශක්තිමත් කරගන්න ඕන. ඊළඟට දෙවනුව ඒ නිවන් දකින තෙක් සසර ගමනේ Tamanට කල්යාණ මිත්‍රයන් ලබන්නට, නිරෝගීකම ලබන්නට, ප්‍රත්‍යපහසුකම් ලබන්නට සුදුසු විදිහට ඥාන සංප්‍රයුක්තව කුසල් කරලා, ඒ කියන්නේ මට මේ සම්පත් ලබන්න මේ පින්කම කරනවා කියලා නෙමෙයි, පින්කම ඥාන සංප්‍රයුක්තව කරලා ඉන් අනතුරුව යහපත් ප්‍රාර්ථනා ගොඩනගා ගන්න ඕන. මේක තමයි දෙවෙනි පියවර. තුන්වෙනි කාරණේ තමයි අපිට ওই විදිහට ඥාන සංප්‍රයුක්ත කුසල් කරලා ඥාන සංප්‍රයුක්ත උපතක් ලැබුවා වුණොත් ඊළඟට ප්‍රාර්ථනා ගොනු කරගෙන සියල්ලක්ම අපට පහසුකම් ටික ලැබුණා වුණත් දහම අවබෝධ කරන්නට වෙන්නේ Tamanගේ මනසින්. දැන් සමහරු කල්පනා කරනවා සෝවාන් වුණු කෙනෙක්ගෙන් බණ ඇහුවොත් තමයි සෝවාන් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ නමකගෙන් බණ ඇහුවොත් තමයි රහත් වෙන්න පුළුවන්. එහෙම එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවත් අපට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් ඒ ධම අවබෝධ කරන්න බෑ අපේ ප්‍රඥාවෙන් තමයි අපට අවබෝධ කරන්න වෙන්නේ එනිසා ඒ ප්‍රාර්ථනා ගොනු කරගෙන ඥාන සම්ප්‍රයුක්තව කුසල් කරන්න වගේම අත්‍යවශ්‍යම කාරණයක් තමයි අපේ මනස මේ ජීවිතේ නිර්වාණගාමිනී මාර්ගය තුල මනවින් පුරුදු පුහුණු කිරීම. ඒ පුරුදු පුහුණු කිරීම සඳහා අපට වැඩ තුනක් කරන්න ඕන. දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම යහගුණ හඳුනාගෙන දියුණු කිරීම සහ ප්‍රඥාවෙන් ලෝක ධර්මතා වටහාගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම දුර්ගුණ දුරු කරනවා කියන්නේ කෝපය, ద్వේෂය, ඊර්ෂ්‍යාව, මානය ආදී අපේ මනසේ මතුවෙන දුර්වලකම් හඳුනා ගන්නට ඕන. ඒවා ජනිත වීමේ හේතු ප්‍රත්‍ය හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන ටිකෙන් ටික අපි උත්සාහ කරන්නට ඕන ඒක මතුවෙන වෙලාවෙම ප්‍රහාණය කරන්න. එහෙම නැතුව බණ අහලා පොතපතින් කියවලා කෝප වීම සුදුසු නැහැ. ඒක දුරු කරගන්න ඕන කියලා එහෙම හිතුවයි කියලා විතරක් හරියන්නේ නැහැ. දවසේ ටික වෙලාවක් මම වෛර නැත්තේක් වෙම්මා තරහ නැත්තේක් වෙම්මා කියලා මෙත් වඩන්න උත්සාහ කළා කියලා විතරක් ප්‍රමාණවත් නැහැ. කෝපය, ద్వේෂය මනසේ මතුවෙන වෙලාවෙම අර දන්නා දහම් කරුණු උපකාර කරගෙන ඒවා දුරු කරන්නට වහාම ක්‍රියාත්මක වෙනවා. සුත්තමේ ඥාන වශයෙන් අහලා තේරුම් ගන්නවා, චින්තාමේ ඥාන වශයෙන් හිතලා වටහා ගන්නවා, භාවනාමය ඥාන වශයෙන් ඒ මොහොතේම ක්‍රියාත්මක වෙලා ඒ දුර්ගුණේ දුරු කරන්නට උත්සාහ කරන්න. අපි කොච්චර බණ අහලා කරුණු තේරුම් ගත්තත් වැඩක් නැහැ. අත්‍යවශ්‍ය අවස්ථාවේදී ඒ දුර්වලකම් දුරු කරන්නට ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඒ ක්‍රියාත්මක වීම තමයි පුහුණුව කියන්නේ. ඒ නිසා පුරුදු පුහුණු වීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඊළඟට එහි දෙවැනි කාරණය තමයි යහගුණ හඳුනාගෙන අවදි කිරීම. කරුණාව, මෛත්‍රිය, සද්ධාව, ප්‍රඥාව, සිහිය, වීරය. එතකොට මේවා හඳුනාගෙන අවශ්‍ය තැන මතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ගුණය හඳුනා ගන්නට ඕනේ. ඒ ගුණය අවදි වෙන හේතු ප්‍රත්‍ය හඳුනා ගන්න ඕන. හඳුනාගෙන අත්‍යවශ්‍ය මොහොතේ ඒ ගුණය මතු කරගන්නට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක තමයි පුහුණුව. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි ලෝක ධර්මතා වටහාගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කරන්න ඕනේ. ඒ කියන්නේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව මේවා අපි බෞද්ධයින් හැටියට කුඩා කාලේ ඉඳලා අහලා තියෙනවා. දැනගෙන තියෙනවා. හැමදේම අනිත්‍යයි කියලා අපි දන්නවා. ඒ දන්නවා වුණාට දේවල් කැඩුනහම, බිඳුනහම, අපේ සමීපතමේ නැරුණහම අපිට දරා ගන්නට බෑ. ඒ කුමක් නිසාද? අනිත්‍ය බව දැනගෙන තිබුණට ඒකට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරලා නැහැ. අන්නේ විදිහට දුර්ගුණ හඳුනාගෙන ඒවා දුරු කරන්නටත් යහගුණ හඳුනාගෙන ඒවා මතු කරගන්නටත් ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නටත් අත්‍යවශ්‍ය මොහොතේ සිත පුරුදු පුහුණු කිරීම තුළින් තමයි අපට ලෝක ධර්ම අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඒ නිසා මේ තුන්වෙනි පියවරත් අපි හැම කෙනෙක්ම මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය තුළ ප්‍රගුණ කරන්නට ඕනේ. අර මුල් කාරණා දෙකම වැදගත් වෙනවා. ඒ දෙකේම ප්‍රයෝජනෙ ලබන්නට නම් මේ තුන්වෙනි කාරණය අත්‍යවශ්‍ය වෙනවා. එහෙමනම් අද ධර්ම දේශනාවේදී අපි කරුණු තුනක් ගැනයි අවධානය යොමු කළේ. කරන කුසල් ඥාන සංප්‍රයුක්තව සිද්ධ කිරීම, ඒ ඥාන සංප්‍රයුක්ත කුසල් කරලා සසර ගමනේ නිවන පිළිබඳවත් නිවන් දකින්නතෙක් භව ගමනේ ඊට අදාළ සාධක සම්පාදනය කර ගැනීමටත් යහපත් ප්‍රාර්ථනා ඇති කර ගැනීම ඥාන සංප්‍රයුක්ත ප්‍රාර්ථනා ඇති කර ගැනීම ඊළඟට ඒ කුසලය සහ ඒ ප්‍රාර්ථනාව පළදරන අවස්ථාවේදී ධහම අවබෝධ කරගන්නට යෝග්‍ය පරිදි Tamanගේ සිත පුරුදු පුහුණු කිරීම මෙන්න මේ කරුණු තුන ගැන අවධානය යොමු කරලා යම් කිසි කෙනෙක් මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය තුළ මියන මොහොත දක්වා සිත පුහුණු කරනවා නම් මේ ජීවිතේ තමන් ශක්තිමත් වුණොත් සෝවාන් ආදී මාර්ගඵලයකට පැමිණෙන්නට පුළුවන් තමන්ගේ ප්‍රාර්ථනාවන්ට අනුව එහෙම නොහැකි වුණොත් තමන්ට ඉදිරි ආත්ම භාවයකදී ප්‍රාර්ථනානුකූලව නිවන් අවබෝධ කරන්නට මේ වැඩපිළිවෙල තමන්ට උපනිශ්‍රය වෙනවා ඒ නිසා නිවන් දැකීමට යන ගමන මනවින් කළමනාකරණය කරගෙන අතරමං නොවි ඒ වගේම අර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 ඒ වගේම මේ ධර්ම දානමය කුසලය මාතර පදිංචිව සිට පරලෝසපත් වෛද්‍ය VPS අබේසිංහ පියාණන්ට සහ පත්මිනී හේමලතා අබේසිංහ මෑණියන්ට කෘතඥතාපූර්වක අනුමෝදන් කිරීම. පරලෝසපත් සියලු પરම්පරාගත ඥාති හිත මිත්‍රාදීන්ට සහ ගුරුවරුන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ සෑම දිනාටම සිය සමාධි ජාලයේ සැමටත් උදව් උපකාර කළ සෑම සියලු දෙනාටමත් පුණ්‍ය ආනුමෝදනා කිරීම ඒ වගේම සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගෙනයි තමන්ගේ 60 වැනි ජන්මදිනයේ නිමිති කොටගෙන වෛද්‍ය තුෂාරා සේනරත්න මහත්මිය විසින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ.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 දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලොව යන්නට දුණු Tamanගේ ආදරණීය මව්පියන් VPS අබේසිංහ පියාණන් සහ පද්මිනී හේමලතා අබේසිංහ මෑණියන් ඇතුළු මියගිය සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධර්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද අපගේ ආශිර්වාදයෙන්ද 60 වෙනි ජන්මදිනයේ සමරන වෛද්‍ය තුෂාරාසේන රත්න මහත්මියට නිදුක් බව නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා කරන කියන සියලු යහපත් කටයුතු සම්‍යක් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වේවා මෙබඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න ඒකාන්තයෙන් ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම තෙරුවන් සරණයි